කච්චන්ද කුරුප්ප මහත්තයා අවසරයි අපේ හාමුදුරනේ මේ දැන් අපේ ලෝකේ මේ අධ්‍යාපනය ගැන මේ දවස්වල කියවුවොත් ගොඩක් වෙලාවට කතා කරනවා 21st century skills කියලා. ඉතින් ඒකේ කතා කරන ඒවා එකක් තමයි critical thinking කියන්නේ. ඉතින් මට නම් ඉතින් ඒක 21st centuryද කියලා ලොකු සැකයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි අර අර අපේ අනුකාරක බවක් තියෙන නිසා මම දිගින් දිගටම අධ්‍යාපනයේ වැඩ කරපු හින්දා කලින් කලට එක එක මොඩල් එනවා. මේ මොඩල් එකේ දැන් එකක් කතා කරනවා අපි ක්‍රිටිකල් තින්කින් තමයි ඇති කරන්න ඕනේ අධ්‍යාපනයේ. මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ කාලාම සූත්‍රය වගේ ඊ타ත්ම තීරණයක් ගැනීම සඳහා විශ්ලේෂණාත්මකව සහ ਵਿਚාරශීලීව හිතන චින්තනයක් ගැන නොසිතා අපි මේ ක්‍රිටිකල් තින්කින් කියන එකක් ගැන ඒ තරම් මේ බටහිර තියෙන සුළු දැනුමකින් පුළුවන් ද අපිට මේ ක්‍රිටිකලි යමක් ඔය කියන විදිහට ਵਿਚාරශීලීව හිතන්න. එහෙම නැත්නම් මේ මිනිස්සුන්ගේ මේ ඇලීම් ගැටීම් එක්ක වලින් නිදහස් වෙලා. ඊටාම නිදහස් චින්තනකින් යුතුව නෙවෙයිද අපි මේ යමක් ਵਿਚාරශීලිය තීරණ ගත යුත්තේ. ඉතින් මට හිතෙන්නේ කාලාම සූත්‍රය වගේ ස්වර්ණමය දේවල් තිබියදී අපි බොහොම ලොකුවට අපි කතා කරගෙන සමහර වෙලාවට මේ 21st century skills ගොඩනගා ගන්න අපිට විදේශාධාරයක් ලැබෙන්නත් පුළුවන් අපේ ආමතු. ඔව් ඒ වගේ තියෙන අපිට තියෙන මේ මානසික හිස් භවයේම එක ප්‍රකාශනයක් නෙමෙයි දැන් මේ අපේ ආමතුරු අද අපිට අර කියපු දේ කියන්නේ උදාහරණයක් අර කාලාම සූත්‍රයේ මුල් කොටස් ටික අරගෙන ඒක හරි තර්කානුකූලයි කියන මහා විද්වත් කතා ඇතුලේ ඊට පස්සේ 21st century වැළඳ ගන්නවා. ඒක වැළඳගෙන එතකොට ඒක ගැන ਵਿਚාරශීලී නැද්ද? ඉතින් මට මේ මේ කියවනකොට ඇති වෙන ප්‍රශ්නයක් අපේ හාමුදුරුවෝ කිව්වේ. ඉතින් අපේ හාමුදුරුවෝ කිව්වා වගේ අර අපි තීරණයක් ගැනීම සඳහා වන අර කරුණු දෙක පැත්තකට දාලා අර 10ක් අරගෙන අපි ක්‍රිටිකල් වෙන්න ඕනේ කියන එකට දැන් ඉස්සරහට මට හිතෙන්නේ ක්‍රිටිකල් තින්කින් සාධාරණයි කියීම සඳහා මේ කරුණු 10ම පාවිච්චි වෙන්නත් ඉඩ තියෙනවා. ආ දැන් ඔතන වෙන්නේ මේකයි. දැන් ඕකට ඉතින් හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි ඔය අධ්‍යාපන ක්ෂේත්‍රය තුල අධ්‍යාපනඥයින් හැටියට ඉන්න අය ඒ සම්බන්ධව අදාළ මේ තීරණ තීන්දුව ගන්න අය පිළිබඳ පොතපත ලියන අය ක්‍රම සම්පාදනය කරන අය ඒ අයට මේ බුදුදහම පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් ඇති පිරිසක්ම නෙමෙයි ඒ තැන්වල ඉන්නේ ඒ බටහිර අධ්‍යාපනයට අනුව ඒ අය යම් යම් යෝග්‍යතා සපුරාගෙන තියෙනවා ඒ වෘත්තීන් සඳහා ඒ හැරෙන්නට ඒ හැම දිනාටම ප්‍රාමාණික බෞද්ධ දර්ශනය පිළිබඳ දැනුමක් හෝ සූත්‍ර දේශනා පිළිබඳ දැනුමක් හෝ තියනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ ප්‍රශ්නේ හුඟක් තියෙනවා දැන් ඔය දහම් පාසල් පොත් පාසල් පොත් සම්පාදනය කරලා තියෙන ඒවා බැලුවෙන් පස්සේ ඒවා තියෙන කරුණු හරියට සමහර තැන්වල ප්‍රූෆ් එකවත් හරියට බලලා නැහැ. දැන් මේ පෙරේදා එක දහම් පාසලක උගන්න ගුරු මහත්මිය කිව්වා දහම් පාසල් පොතක සිත හඳුන්වලා තිනවා සිත යනු දැකීමයි ඉතින් මගෙන් ඇහුවා මේක කොහොමද? මං කව සිත යනු දැකීමයි නෙමෙයි දැනීමයි කියන එක තමයි ඔතන ඇත්තේ. එතකොට මේ කියන එක වෙනුවට කියන්න වැදිලා. එතකොට දැන් මේක කී දෙනෙක් පරීක්ෂා කරන්නට ඇද්ද? එතකොට මේ පරීක්ෂා කළාට මොකුත් නෑ අර සිත යනු දැකීමයි. ඉතින් ඒක තියෙනවා. ඊට පස්සේ දැන් ගුරුවරු කල්පනා කරනවා දැන් ප්‍රශ්න වලට අහුවෙන් පස්සේ ප්‍රශ්න පත්‍රයට මෙහෙම තමයි ලියන්නේ. මොකද අර උගන්නන ගුරුවරුත් ඒ අභිධර්මයේ පිළිබඳව එහෙම ලොකු විශාරද දැනුමක් ඇති අය නෙමෙයිනේ. කොහොම හරි දහම් පාසලේ පන්තිය පවත්වාගෙන යන්න ඕන නිසා කවුරුවත් නැති වෙනකොට ඒකට යම් ප්‍රමාණයකට දැනුමක් තියෙන, ඒ ගැන කැමැත්තක් උනන්දුවක් තියෙන කෙනෙක් යොමු කරනවා. ඒ මට්ටමින් හරි පවත්වාගෙන යාම ගැන ඒ අයට ප්‍රශංසා කරන්නට ඕන. නමුත් දැන් අර වැරද්දක් එහෙම සිද්ධ වුණාම මේක විශ්ලේෂණය කරගන්න බෑ. දැන් එතුමා තව ගුරුවරු ගැන එක්කලා කතා කරන් පස්සේ එයයි කියලා තියෙන්නේ නෑ නෑ දැන් ඔය තියෙන හැටියට ලියන්න ඕනේ. එම ලිව්වේ නැත්නම් විභාගයේදී ප්‍රශ්න පත්‍ර හැදෙන්නේ ওই විදිහටයි කියලා. ඉතින් දැන් අර වැරද්ද පවත්වාගෙන යනවා. ඉතින් දැන් ඒකේ කොච්චර ලොකු විද්වත් මණ්ඩලයක් ඉන්නවද? ඒවා කී දෙනෙක් අතින් පාස් වෙන්නට ඕනද? ඒ සියල්ල තිබියදී අවසානයේ දරුවා ළඟට ඒ පොත එනකොට අර විදිහේ වැරදි කාරණයක් ඒකේ ඇතුළත් වෙනවා. ඉතින් අන්න ඒ වගේ ගැටලු තියෙනවා. අනිත් පැත්තෙන් බැලුවෙන් පස්සේ බෞද්ධ දර්ශනය තුළ එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ තියෙන මේ මහා සාගරය වගේ காரணා බටහිර ලෝකයේ අය කරන විදිහට උලුප්පලා ඒවා අර සමාජගත කිරීමේ වැඩපිළිවෙලා ඒ කියන්නේ ඒවා සමාජයට දෙන්න ඒ කියන්නේ අර නිකන් ලස්සන විදිහට දෙන්න සිත් ගන්නා විදිහට දෙන්න වඩා මතු කරලා දෙන්න එහෙම ක්‍රමවේදයක් සැකසিলাත් නැහැ ඒකට එහෙම ලොකුවට වියදම් කරන්න අපට පුළුවන් කමකුත් නැහැ දැන් අර බටහිර ලෝකෙට වියදම් කරන්න පුළුවන් ඒගොල්ලන්ට අනිත් අයව ආක්‍රමණය කිරීමේ අවශ්‍යතාවය තියෙනවා ඒවත් එක්කලා ඒගොල්ලෝ දැවැන්ත වැඩපිළිවෙලක් වෙන්නම සංවිධාන හදලා ඒවා සම්බන්ධව ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙනකොට අපෙන්ම ගන්න જાති අපෙන්ම ගෙනියන જાති ඒගොල්ලෝ අනික් අතට ආපහු මෙහාට ගෙනයි. මෙහෙ ගේනකොට අපේ අයටක් ගාලා ඒක වරද්ද ගන්නවා. දැන් ඒකට හොඳම සාධකයේ තමයි බුදුදහමේ මෙච්චර සතිපට්ඨානයේ සතිය කියා දෙනවා. ඒ සතිය උගන්වපු මුල් ආයතනම දැන් සතිය පැත්තකින් තියෙන අර පිට රටින් ආපු මයින්ඩ්ෆුල්නස් තමයි දැන් අරන් තියෙන්නේ. එතකොට ඒක ඒකේ කොච්චර පල්ලෙහාට වැටලාද කියනවනම් අර තෙරුවන් සරණ යාම පන්සිල් ගැනීම පව පැත්තකින් තියලා අර මයින්ඩ්ෆුල්නස් කියන එක දැන් සමාජගත කරගෙන යනවා අධ්‍යාපන ක්ෂේත්‍රේ පුලාමත් දැන් ඒක ආක්‍රමණය කරගෙන යනවා. එතකොට දැන් බැලුව බැලමට අපිට හිතෙන්නේ කොච්චර හොඳද ඉස්සර මයින්ඩ්ෆුල්නස් කියන එකක් තිබුණේ නැහැ මේ අධ්‍යාපන ක්ෂේත්‍රේ. දැන් තියෙනවනේ වගේ තමයි පේන්නේ. හැබැයි අවසානයේ මොකද්ද වෙලා තියෙන්නේ? මෙහි සතිපට්ඨාන සූත්‍රයෙන් ගත්තු එකට බටහිර ලෝකයා මේක ලස්සනට වචන ටිකක් හදලා එළියට දැම්ම එළියට දැම්මන් පස්සේ අපේ භාවනාස්ථානවල මේ සතිපට්ඨානය දීර්ඝ කාලයක් ප්‍රගුණ කරපු අයත් ඒක පැත්තකින් දෙන අර මයින්ඩ්ෆුල්නස් කියන එක ගන්නවා මොකද ඒක අර ලස්සනට විචිත්‍ර විදිහට සමාජගත කරන්නට පුළුවන් නිසා. ඉතින් අන්න ඒ වගේ බරපතල අර්බුද ගොඩක් තියෙනවා ඒවට ඉතින් හේතු කාරණා බොහෝමයක් තියෙනවා එකක් නෙමෙයි. ඉතින් අපි අපිට ඒවා විවේචනය කරලා ඒවාට නිග්‍රහ කරන්නට යන එක නෙමෙයි. ඒ සමස්ත ස්වභාවය තේරුම් අරගෙන අපේ ශක්ති ප්‍රමාණය අපි මේවා තේරුම් අරගෙන අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒවා සමාජගත කරනවා ඇරෙන්නට සමස්තය අපට වෙනස් කරන්න පහසු නෑ. ඉතින් අර විදිහට ත්‍රිපිටකය පාදක කොටගෙන ත්‍රිපිටකයේ තියෙන සංකල්ප මතු කරලා ඒවා සමාජගත කරන්නට සුදුසු වැඩපිළිවෙලක් හදනවා නම් ඉතින් ඒවා රාජ්‍ය මට්ටමින් කරන්නට යෝග්‍ය වැඩ පෞද්ගලිකව එහෙම කරන්න පහසුත් නැහැ ඒවා. මොකද ඒවට අවශ්‍ය තරම් කැප වෙන්න වියදම් කරන්න පුද්ගලයෙකුට එහෙම තනියම කරන්න පහසු නැහැ. ඉතින් දැනට ලංකාවේ එක් එක් ආයතන මූලික වෙලා එක් එක් ස්වාමින් වහන්සේලා එක් එක් ගිහි භවතුන් මූලික වෙලා තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒවා සමාජගත කරන්න උත්සාහ කරනවා. ඒවා අපි අගේ කොට සලකන්නට ඕන. හැබැයි ඉතින් සමස්තය දිහා බැලුවෙන් පස්සේ අර බටහිරින් එන එක ඉක්මනින් වැළඳ ගන්නා ගතියක් තියෙනවා. ඒකට හේතුව තමයි විචිත්‍ර විදිහට ඒක ඉදිරිපත් කරනවා. ලොකු වියදමක් කරලා ඒක ඉදිරිපත් කරනවා. අලුත් විදිහට හඳුන්වලා දෙනවා. ඒවත් එක්කලා ඊළඟට බටහිර අධ්‍යාපනය මත ඒවයින් ඉගෙනගත්තු පිරිසක් තමයි අවසානයේ තීන්දුව తీරන ගන්න. එතකොට වහාම වේගවත්ව ඒකට මුල් තැන ලැබෙනවා. කොච්චර වටිනා දේ තිබුණා වුණත් ඒක යටපත් වෙනවා. ඉතින් අවසානයේ අර කොසල් රජුරෝ දැකපු හීන වගේ කලුගල් මතු පිට පාවෙනවා, ලබු කබල් යට යනවා. ඉතින් මේ මට්ටමක් තමයි අවසානයේ සිද්ධ වෙන්නේ වටිනා දේවල් වලට වටිනාකම නැතුව යනවා. අර නොවටිනා දේවල් තමයි වැදගත් දේවල් හැටියට පෙනෙන්නේ.